ඊළඟට ඊළඟට ස්වාමීන් වහන්සේ එක චිත්තුප්පාදයකින් ජනිත වන අපරාපරිය වේදනා වේදනීය කර්ම විපාක දෙන්නේ එක් වතාවක් පමණද? එහෙම නියමයක් නැහැ. එතකොට ඒක වාර කීපයක් වුණත් ඒ කියන්නේ කර්මය වඩා ශක්තිමත් නම් වඩා ප්‍රබල නම් වාර කීපයක් වුණත් විපාකත්වයට පැමිණෙන්නට පුළුවන්.